අයිබෝවන් තෙරුවන් සරණයි. මනුෂ්‍යත්වයේ ගරුත්වය උදෙසා සියස අපි අදත් ඔබගේ ආලින්දයට ගොඩවදින්නේ ගුරු අදන් සිසු මුවින් සුසරවන සුගත පදවිවරණ වැඩසටහනත් සමගයි. ඉතින් සුපින්නතුනේ පහුගිය සතියේදී අපි මේ කර්මය කියන વિષය සම්බන්ධව පුළුල් විග්‍රහයක් අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපට ගෙනහැර පෑවා. මහාචාර්ය රේරුකාණේ චන්දේමල ස්වාමින් වහන්සේගේ ධර්ම විනිශ්චය කියන දහම් ග්‍රන්ථයට අනුකූලව. ඉතින් එහි දිගුවක් විදිහට මේ වැඩසටහනත් ආරම්භ කරන්නට අපි සිතනවා. ඒ වැඩසටහන ආරම්භ කිරීමට ප්‍රථම අපගේ දේශකයන් වහන්සේ අදත් අප කෙරෙහි අනුකම්පාවෙන් අපගේ ආරාධනාව මත සියස මැදිරි සංකීර්ණ පරිශ්‍රයට වැඩමව දාරා සිටිනවා අපි උන්වහන්සේව පාද නමස්කාර පූර්වකව වැඩසටහනට පිළිගෙන සිටිමු නම කියන්නට අවසරයි අතිපූජනීය ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදාසි ස්වාමීන් වහන්සේ අපි ඔබ වහන්සේව පාද නමස්කාර පූර්වකව අපේ වැඩසටහනට පිළිගනු ලබනවා. අවසරයි අපේ ස්වාමීන් වහන්සේ. පහුගිය වැඩසටහනේදී ඔබ වහන්සේ අපිට මේ කර්මය කියන මාතෘකාව පිළිබඳව ඉතාමත් පුළුල් දේශනාවක් අවබෝධයක් අපිට ලබා දුන්නා. අපේ ස්වාමීන් වහන්සේ මේ ධර්ම විනිශ්චය ග්‍රන්ථයේ අපිට හමු වෙනවා 42 වෙනි පරිච්ඡේදය තුල මේ කර්මය සත්වයන් කෙරෙහි බලපාන්නේ කෙසේද කියන මාතෘකාව. එයින් අපේ වැඩසටහන ආරම්භ කරමුයි කියලා මම අද යෝජනා කරනවා අවසර අපේසා. තරව සර්ණයි හැම දිනාටම අපි පසුගිය සතියේ වැඩසටහනෙම කර්මය පිළිබඳවයි මූලික වශයෙන් සාකච්ඡා කළේ. අද දවසෙත් ඒ පිළිබඳවම පැන එකකින් අපි සාකච්ඡාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. කර්මය සත්වයාට බලපාන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ මේ සම්බන්ධව දේශනා කරන්නේ කර්මයෙහිම තමයි සත්වයා උපදින්නේ. කර්මයෙන්ම තමයි දායාද වෙන්නේ. කර්මයෙන්ම තමයි පිළිසරණ වෙන්නේ. කර්මයෙන්ම තමයි පිහිට වෙන්නේ. කර්මයෙන්ම නෑදෑයා වෙන්නේ. කර්මය විසින්මයි සත්වයා උස් පහක් කොට බෙදා දක්වන්නේ. මෙන්න මේ විදිහට කර්ම ඊටාම ප්‍රබලම සාධකයක් හැටියටයි ජීවිතයේ බුදුරජාණන් වහන්සේ දක්වන්නේ. දැන් මේ කාරණේ නිසාම තමයි හුඟක් දෙනා වැරදි වැටහීමකටපත් වෙන්නේ සියල්ල සිද්ධ වෙන්නේ කර්මයෙන්නේ කියන ආකල්පයකට එන්නේ. එහෙමයි. එහෙම කාරණයක් නෙමෙයි ඒක ජීවිතය සම්බන්ධ ප්‍රධාන සාධකයක් කියන බව. එහෙමයි. එතකොට පටිච්ච සමුප්පන්න ධර්මයන් අතර එහෙම නැත්නම් පටිච්ච සමුප්පාදය පැහැදිලි කරනකොට කම්ම නියාම, චිත්ත නියාම, බීජ නියාම, ඍතු නියාම, ධම්ම නියාම කියලා නියාම ධර්ම පහක් පිළිබඳව පැහැදිලි කරනවා. එහෙම. එතකොට ඒන් චිත්ත නියාමය කියලා කියන්නේ හේතුඵල වශයෙන් සිත ක්‍රියාත්මක වෙන ආකාරය. කම්ම නියාම කියලා කියන්නේ හේතුඵල වශයෙන් කුසල කුසල කර්ම ක්‍රියාත්මක වෙන ආකාරය. බීජ නියාම කියන්නේ හේතුඵල වශයෙන් බීජ එහෙම නැත්නම් වර්තමානයේ හැටියට කියනවා නම් ඥානමය සම්බන්ධතාවයේ ක්‍රියාත්මක වෙන විදිහ. එතකොට ඍතු නියම කියන්නේ හේතුඵල වශයෙන් සීතෝෂ්ණ ක්‍රියාත්මක වෙන ආකාරය. ධම්ම නියම කියලා කියන්නේ හේතුඵල වශයෙන් විශ්ව ධර්මතාවයන් ක්‍රියාත්මක වෙන ආකාරය. එතකොට මේ කාරණා පහ ගත්තන් පස්සේ පුද්ගලයෙකුගේ ජීවිතයට ওই කරුණු පහම බලපෑම් ඇති කරනවා. ඒ අතර එක කාරණයක් තමයි කර්මය කියන්නේ. නමුත් ඒ කර්මය විවිධ පැතිවලින් සත්ව ජීවිතයට සම්බන්ධ වෙන ආකාරය තමයි බුදුරජාණන් වහන්සේ අර විදිහට දක්වන්නේ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ කම්මං සත්තේ විභජති යදිදං හීනප්පනිතා මේ විදිහට. එතකොට දැන් මේ කර්මයේ විපාක දෙන්න ඉදිරිපත් වෙන්නේ අපි අහලා තියෙනවා ditta dhamma වේදනීය, උපපජ්ජ වේදනීය, අපරාපරිය වේදනීය කියන ක්‍රම තුනකට කර්මය ඉදිරිපත් වෙනවා. එහෙමයි. ditta දැන් අපි පසුගිය සතියේ කතා කළා කර්මය හැටියට ප්‍රබලවම සක්‍රිය වෙන්නේ ජවන්සිත. එහෙමයි. ඒ ජවන්සිත හතක් ජනිත වෙනවා එක චිත්ත වීතියක. ඒ ජවන්සිත වලින් පළමු ජවන්සිත ඊ타මත්ම දුර්වලයි. මොකද ඒ වර්ගයේ පළමු සිත නිසා ඒක ගොඩක් දුර්වලයි. එහෙම. එතකොට එහි විපාකය ඇති කළ හැක්කේ වර්තමාන භවයේහි පමණයි. එහෙම. ඉන් එහා භවයකට ගිහිල්ලා ඒකේ විපාක ඇති කරන්න පුළුවන් කමක් නැහැ. එනිසා මේ ජීවිතේ විපාක දෙන්න අවස්ථාවක් ලැබුණොත් විපාක දෙනෝ නැත්නම් ඒක යටපත් වෙලා. අපි හිතමු උදාහරණයක් හැටියට අපි කර්ම ලක්ෂයක් කරගෙන තියනවා කියලා. ඒ කර්ම ලක්ෂයේම පළවෙනි ජවන්සිට ලක්ෂයක් තියෙනවා. එතකොට ditta ධම්ම වේදනීය වශයෙන් ඒ ලක්ෂයම විපාක දෙන්නට අවකාශයක් නොලැබුණොත් අපි හිතමු 50000යි විපාක දෙන්න ලැබුණේ කියලා. ඊතුරු 50000 ඊළඟ භවයේ විපාක දෙන්න සමත් වෙන්නේ නැහැ. ඒවා අහෝසි කර්ම බවට පත් වෙනවා. ඊළඟට ජවන්සිට හතේ හත්වෙනි ජවන්සිට ඒකත් අවසාන සිත නිසා දුර්වලයි. හැබැයි පළමු සිතට වඩා ටිකක් ශක්තිමත්. මොකද මුලින් මුලින් ඒ වර්ගයේ සිත් ටිකක් ඇති වෙලා අවසානයේට ඇති වෙන නිසා ඒක පළමු සිතට වඩා ටිකක් ශක්තිමත්. එතකොට ඒ අවසාන ජවන් සිතේ විපාකය තමයි දෙවන ආත්ම භාවයේ විපාක දෙන. ඒක තමයි උපපජ්ජ වේදනීය විපාක කියන්නේ. එතකොට දෙවන ආත්ම භාවයේ විපාක දීමත් අර වගේම තමයි. ඒ කියන්නේ ඒ කර්ම සියල්ල විපාක දෙන්න අවකාශ ලැබුණොත් විපාක දෙනවා විපාක දෙන්න අවකාශ ලැබුණේ නැතිනම් ඒවා අහෝසි කර්ම බවට පත් වෙනවා. එහෙමයි. ඊළඟට මැද තියෙන ටික තමයි වඩාම ප්‍රබල. එහෙමයි. මැද ජවන්සිත පහ අපරාපරිය වේදනීය විපාක හැටියට. ඒ කියන්නේ තුන්වෙනි ආත්ම භාවයේ ඉඳලා කොයිතරම් කාලයක් හරි ඒ කියන්නේ කල්පයක් හරි කල්ප ලක්ෂයක් හරි කල්ප කෝටියක් හරි කල්ප අසංඛ්‍යයක් හරි අපි මේ සසරේ සැරිසරනවා නම් පිරිණිවන් පාන මොහොත දක්වාම ඉඩ ලැබෙන හැම අවස්ථාවකම විපාකත්වයට පැමිණේ. නිවන් දකිනා ಜಾති දක්වා දක්වාම නිවන් දැකලත් පිරිණිවන් පාන තෙක්ම විපාකත්වයට පැමිණෙනවා. එහෙමයි. එතකොට දැන් ditta ධම්ම වේදනී උපපජ්ජ වේදනී අපරාපරි වේදනී කියලා විපාක දෙන්න වෙනම කර්ම වර්ග නැහැ එකම කර්මයේ ওই අවස්ථා තුනම තියෙනවා. අපි දානයක් දුන්නොත් ඒ දානමය කුසල කර්මේ එක කොටසක් ਦਿੱත්ත ධම්ම වේදනයේ වශයෙන් මේ ජීවිත විපාක දෙනවා. තව කොටසක් දෙවනි ආත්ම භාව විපාක දෙනවා. තව කොටසක් නිවන් දකින්නත් විපාක දෙනවා. එහෙමයි. එහෙම කුසල කර්මයේත් අකුසල කර්මයේත් හැම කර්මයකම මේ කොටස් තුන තියෙනවා. එතකොට දැන් ditta ධම්ම වේදනීය වශයෙන් මේ ජීවිතේ කරගත්තු කර්මයේ විපාක දෙන අතරතුරේ අපට පෙර භවයේ කරගත්තු කර්මවල උපපජ්ජ වේදනීය කොටසත් මේ ජීවිතේ විපාක දෙනවා. ඊට ඉස්සෙල්ලා ආත්මවල කරගත්තු කර්මවල අපරාපරිය වේදනීය කොටසක් මේ ජීවිතේ පාත් එහෙමයි. එතකොට කර්ම වශයෙන් ගත්තහම අපිට විපාක දෙන්න වැඩිම කොටසක් තියෙන්නේ අපරාපරිය වේදනීය. එහෙමයි. ඉතින් ඒ නිසා මේ ජීවිතේ අපි කරන කර්ම වඩා අර අපරාපරිය වේදනීය වශයෙන් සසරින් ගේන කර්ම වඩා බහුලක් තියෙනවා. ගොඩක් තියෙනවා. එහෙමයි. ඒ නිසා සාංශාරික කර්ම තමයි අපිට වැඩිපුරම එක් භවයක විපාකත්වයේ සඳහා පැමිණෙනවා. ඒ අතර ඉඩ කඩ ලැබෙන ලැබෙන ප්‍රමාණයත් එක්කලා තමයි අවශේෂ කර්ම ක්‍රියාත්මක වෙන්නේ. එහෙමයි. අවසර ප්‍රසන්නස. දැන් ඔය අපේ හුඟක් කට්ටිය කියන එකක්නේ අපි වැරදි වැඩ කරන්නෙත් නෑ. අපි හොඳට ජීවත් වෙනවා, සීල් රකින්නවා. අපිට දුකමයි උරුම. ඔව්. දැන් ඔය ඔය ප්‍රශ්නේ එන්නේ ඔය හේතුව නිසා. එහෙමයි. ඒ කියන්නේ මේ ජීවිතේ ඒගොල්ලෝ අකුසල කර්මයක් කරන්නේ නැතුව සුචරිතවත්ව ජීවත් වෙනවා. හැබැයි සාංශාරික වශයෙන් කරපු අපරාපරිය වේදනීය කර්ම බහුලව තියෙනවා දුක්ඛ විපාක ඇති කරන්න හේතු වෙනවා. ඒතර ඒවා ඉදිරිපත් වෙනවා. එහෙමයි. අර ditta ධම්ම වේදනීය වශයෙන් දැන් මේ ජීවිතේ කරන සුචරිතයේ හිතියම් විපාකයක් තියෙනවනේ. එහෙම. හැබැයි මේ විපාකය ditta ධම්ම වේදනීය කොටසක් මේ ජීවිතේ ලැබෙනවා. ඒක හැබැයි ඊටාම දුර්වල විපාකයක් තමයි ඇති කරන්නේ. එතකොට ditta ධම්ම වේදනීය වශයෙන් ලැබෙන විපාකේ ප්‍රබල වෙන්නට නම් ඒක මහා කර්මයක් වෙන්න ඕන. ඒ කියන්නේ දැන් අපි හිතමු Nirodha Samapattiyෙන් සමවැදිලා නැගිටපු රහතන් වහන්සේ නමකට දානයක් දෙන්න පුළුවන් වුණොත් අන්න ඒක ਦਿੱත්ත ධම්ම වේදනීය වශයෙන් මහා විපාකයක් ඇති කරන්න සමත් වෙනවා. එහෙමයි. එහෙම නැත්නම් බොහොම දුර්වල විපාකයක් තමයි ਦਿੱත්ත ධම්ම වේදනීය වශයෙන් විපාක දෙන්නේ. එහෙමයි. අර අපරාපරි වේදනීය වශයෙන් මතුවෙන එක ප්‍රබල විදිහට මතුවෙන්න පුළුවන්. එහෙමයි. ඉතින් අකුසල් කරන කෙනාටත් ඔය ඔය தත්වෙම තමයි. අකුසල් කරන කෙනා සාංශාරික වශයෙන් කුසල් කරගෙන තියෙනවා නම් අපරාපරිය වේදනීය විපාක හැටියට ඔහුට මේ ජීවිතේ සැප විපාක ලැබෙනවා. අර කරන අකුසල කර්මවල ditthදම වේදනීය වශයෙන් පුංචි පුංචි විපාක ටිකක් ලැබෙනවා. හැබැයි ඒකේ මහා බරපතල විපාක ටික ඉදිරියට තමයි ඔහුට උරුම වෙන්නේ. ඉතින් අපිට ඒ ටික පේන්නේ අපිට පේනවා මේ අකුසල් කරන මනුස්සයාට හොඳ විපාක ලැබෙනවා. අපි මෙච්චර මේ කුසල් කරලත් අපිට මෙහෙම වෙනවා කියලා ඒ විදිහට තමයි අපි ගොඩක් වෙලාට වැරදි වටහා ගන්න. එහෙමයි. අනිත් එක අපි වටහා ගන්න ඕන තවත් පැත්තක් තියෙනවා කර්මේ. දැන් කුසලය නැවත නැවත කරනකොට කුසලය බලවත් වෙලා යලි ඒ කුසල් කරනකොට මුලින් කළ කුසලය උදව් වෙනවා නැවත කරන කුසලය. එහෙම. අපි හිතමු අපි එක් අවස්ථාවක එක් නමකට එක භික්ෂුන් වහන්සේ නමකට දානයක් ඊළඟ අවස්ථාවේ දෙවනුව අපි දානය දෙනකොට අර එක් භික්ෂුවකට දීපු දානයේ කුසල විපාකය අපට උදව් කරනවා ඊළඟ අවස්ථාවේ දානෙ දෙන්න. එතකොට අපිට දෙවැනි අවස්ථාවේ වඩා පහසුවෙන් දෙන්න පුළුවන්. ඒකට අවශ්‍ය ධනය, බලය, භෞතික සම්පත්, හැකියාව, චිත්ත වේගය ඔක්කොම අපට පළවෙනි වතාවට වඩා ශක්තිමත් වෙනවා දෙවෙනි වතාව. එහෙමයි. තුන්වෙනි වතාව ඊට වඩා ශක්තිමත්. හතරවෙනි, පස්වෙනි, හයවෙනි ඔහොම නැවත නැවත කුසලය කරන්න කරන්න ඒක බලවත් වෙනවා. බලවත් වෙනකොට ඊළඟ ඊළඟ අවස්ථාවේ කුසල් කරද්දී අපිට වඩා ශක්තිමත් වේක කරන්න ධනය, බලය, පිරිවර, සබාධාමේ සහයෝගය මේ සියල්ලක් ලැබෙනවා. එහෙම. අකුසලයටත් ඕකම තියෙනවා. ඒ කියන්නේ අකුසලයේ නැවත නැවත කරනකොට ඒක බලවත් වෙනවා. පළවෙනි වතාවේ කරපු අකුසලය දෙවෙනි අකුසලයට උදව් වෙනවා. එහෙමයි. තුන්වෙනි, හතරවෙනි, පස්වෙනි, හයවෙනි අවස්ථාවල කරනවා ඒක තවත් බලවත් වෙනවා. බලවත් වෙලා ඔහු නැවත නැවත අකුසලය කරනකොට ඔහුට ඒ අකුසලය කරගන්න අවශ්‍ය ධනය, බලය, පිරිවර පාරිසරික සහයෝග සියල්ල මේකෙන් ලැබෙනවා. එහෙමයි. ඉතින් මේක අපි වරදවා ගන්නවා මේ අපරාධ කරන මිනිසුන්ට මොකක්වත් ප්‍රශ්නයක් නැහැ. දැන් මේ අපි මොකක් හරි වැරද්දක් කළොත් තමයි නීති ප්‍රශ්න එන්නේ, හිරේ දාන්නේ, නඩු හබවලට පැටලෙන්නේ, දඩ ගහන්නේ මේ ඔක්කොම වෙන්නේ අපට විතරයි. හැබැයි අර මේ මහා අපරාධ කරන ජාත්‍යන්තර අපරාධ කරනවා මේ මහ දවාලේ නමුත් ඒ මිනිසුන්ට මොකුත් ප්‍රශ්නයක් නැහැ. එහෙම. එතකොට ඒවට හිරේ යන්නෙත් නැහැ, නීතිත් නැහැ. එතන නඩු දැම්මට වැඩකුත් නැහැ. ඉතින් මේ පොඩි අපට විතරයි නීතිය බලපාන්නේ කියලා එහෙම හිතනවා. එහෙම මැසවිලි නගනවා. එතන තියෙන්නේ මොකක්ද? එකම අකුසල කර්මය නැවත නැවත සසරේ කරගෙන එනකොට ඒක වඩා බලවත් වෙලා ඒ වර්ගයේ කර්ම කරන්න ඒ කර්මය සහාය වෙනවා. එහෙම. ඒ නිසා අපි වරදවා වටහා නොගත යුතුයි සම්පත් ලැබෙන්නේ කුසලයෙන් පමණයි කියලා නොසිතිය යුතුයි. සම්පත් ලැබෙන්නේ කර්මයෙන්. එහෙමයි. එහෙම කිව්වොත් නෙවෙයි. ඒතර කර්මය කියන්නේ කුසල ලක්ෂණ දෙකක්. දෙකක්. අකුසලයේ බලවත් කෙනාට අකුසලයෙන් සම්පත් ලැබෙනවා. ඒ අකුසල කර්ම කරගන්න කුසලයේ බලවත් කෙනාට කුසලයෙන් සම්පත් ලැබෙනවා කුසල කර්මය කරගන්න. එහෙනම් දැන් අපිට මේක පැහැදිලි කරගන්න හොඳම තැනක් තමයි දේවදත්ත හාමුදුරුවන්ගේ චරිතය. දේවදත්ත හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට ගලපෙරලන්නට යනකොට ඒක වළක්වන්න කිසි කෙනෙකුට බෑ. දෙවියන්ට, බ්‍රහ්මයන්ට, සක්‍රයාට, මාරයාට, යක්ෂයින්ට, හාමුදුරුවන්ට, රජ්ජුරුවන්ට කාටවත් බෑ ඒක නවත්තන්න. ඒ වගේම තමයි දේවදත්ත හරන්න මොකක්වත් වෙන්නේ නැහැ. ඒ දැන් වෙන කෙනෙක් ඕක කරන්න ගියා නම් එක්ක දෙවියෝ නවත්තනවා, සක්‍රයා නවත්තනවා, නැත්නම් සම්‍යක් දෘෂ්ටික යක්ෂයින් නවත්තනවා. එහෙම නැත්නම් රජු නවත්තන නැත්නම් අනිත් භික්ෂුන් වහන්සේලා එකට බාධා කරනවා. එහෙම නැත්නම් උන්වහන්සේට ඒක කරගන්න බැරි වෙන සමහරට අතප්පයකට හානියක් වෙනවා. එහෙම නැත්නම් බුදුහාමුදුරුවෝ එතනට නොඇඩ ඉන්නවා. හැබැයි දේවදත්ත හාමුදුරුවෝ ඒක කරනකොට අර කිසිවෙකුට වළක්වන්න බෑ. උන්වහන්සේට මොකක්වත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. බුදුහාමුදුරන්ට නොඇඩ ඉන්නත් බෑ. ඒ මොකද ඒ මට්ටමට සසරේ හැප්පිලා හැප්පිලා කල්ම ගානක් ඒ හයිය හදාගෙන තියෙනවා. එතකොට ඒ ඒ බඳු අකුසල කර්මය අකුසල් කරද්දී ඉතාම ශක්තිමත් විදිහට ඔහුට අවශ්‍ය පසුබිම හදලා දෙනවා ඒ විනාශය පිණිස. ඉතින් ඒව දැක්කහම මේ කර්මය කර්ම විපාකය ගැන පැහැදිලි වැටහීමක් නැති අය මැසිවිලි නගන්නේ කර්මයක් නිකන් සාධාරණ නැද්ද වගේ. එහෙමයි. ඇත්තටම කර්මය කියන්නේ සාධාරණ එකක් නෙවෙයි. කර්මය අසාධාරණයි. සාධාරණයි කියන්නේ හැමෝටම එක විදිහට කියන එක. හැමෝටම එක විදිහට බලපාන්නේ නැහැ. කර්මය විපාක දෙන්නේ ඒ ඒ අවස්ථාවත් එක්කලා ඒ ඒ පුද්ගලයාට අනන්‍ය විදිහට කර්ම න්‍යාය සාධාරණ. ඒ කියන්නේ ධර්මතා සහ ධර්ම අපි පටලවා නොගත යුතුයි. එහෙමයි. ධර්මතාවය සාධාරණයි. ධර්ම අසාධාරණයි. එහෙමයි. තේරුණානේ කිව්වේ? එහෙමයි. ධර්මතාවය කියන්නේ කර්මයෙන් විපාක ඇති කරනවා හේතුවෙන් ඵල ලැබෙනවා කියන මේ ධර්මතාවය බුදුහාමුදුරන්ටත් අතික්‍රමණය කරන්න බෑ. එහෙමයි. හැබැයි ඒ ධර්මතාවයේ ඇතුළ මේ හේතුඵලය සිද්ධ වෙන විදිහ ඒක අවස්ථාවත් එක්කලා වෙනස්. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ සම්බන්ධව බොහෝ කාරණා පැහැදිලි කරනවා විශේෂයෙන් මහා කම්ම විභංග සූත්‍රයේ. උන්වහන්සේ දේශනා කරනවා ඇතම් කෙනෙක් කුසල් කරලා නිරේ උපදින අය. ඇතම් කෙනෙක් අකුසල් කරලා දුගතිය මේ සුගතිය උපදින අය. එතකොට දැන් මේක බැලුවම කොහොමද එහෙම වෙන්නේ කියලා. මෙහෙමයි. එතකොට අකුසල් කරපු කෙනා සුගතිය උපදින්නේ අකුසලය නිසා නෙමෙයි. ඔහු ජීවිත කාලෙම අකුසල් කර කර තමයි ඉන්නේ. හැබැයි සමහරලාට අර අපරාපරිය වේදනීය කර්මයක් ඔහුට මතුවෙනවා. කුසල කර්ම. එහෙමයි. එතන මේ ජීවිත මුලින්ම එතනත් කරලා තියෙන ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර එතකොට මුසාවාද, විසුණු වාච, පරස වාච, සම්පප්පලප, අවිජ්ජා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි ඕවා තමයි කරලා තියෙන්නේ. කරපු මොකක්වත් හොඳක් නැහැ. හැබැයි මැරෙන මොහොතේ කවර හෝ හේතුවකින් අර සාංශාරිකව කරපු කුසලයක් මත වෙනවා. මත වෙච්ච ගමන් ඔහු සුගතිය උපදිනවා. ඒතර බැලූ බැල්මට හිතනවා මෙච්චර අපරාධ කරලා මේ තනත්තා සුගතියේ උපන්නා නේද කියලා. ඉතින් මේක 이르දි බලලාභී යම් කිසි පුද්ගලෙක් අභිඥාවක් උපදවා ගත්තොත් ඒ කියන්නේ දිබ්බ චක්කු ඥානය උපදවා ගන්න. උපදවාගෙන අන් අය මැරෙන උපදින ආකාරය බලනවා. එහෙම කෙනෙක් පවා මේ කාරණේ වරදවා ගන්නට පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒතර ඒතනත්තා දකිනවා මේ තනත්තා ජීවිත කාලෙම පව්කම් කර කර ඉන්න මෙන්න ගිහිලා සුගතිය ඉපදිලා. එතකොට මේ තථාගතයන් වහන්සේ දෙසූ කර්ම විභංගයේ පිළිබඳ විචක්ෂණ බවක් නැති කෙනෙක් ඒ විදිහට අභිඥාව උපදවාගෙන දැක්කොත් එහෙම ඔහුගේ අභිඥාවෙන් දකින කාරණේම ඔහු වරදව වටහා ගන්න පුළුවන්. ආයෙනම් අකුසලයේ විපාක නැත. ඇයි මෙච්චර අකුසල් කළාත් අර මනස සුගතිය පන්නේ. එහෙම. කියන වැරදි නිගමනයකට එන්නේ. එහෙමයි. අවසර අපේ සානස දැන් ඔය මක්කලි ගෝසාල ආජිත කේස කම්බලි ආදී ඔය ශාස්ත්‍රූන් කියන්නේ ඒ ආකාරයට මේ ආකාරයට. මොකද ඒගොල්ලෝ නිකම්ම අඥාන පුද්ගලයෝම නෙමෙයි. දැන් දැන් බ්‍රහ්මජාල සූත්‍රයේ දෙසටක් දෘෂ්ටීන් ගැන බුදුහාරෝ දේශනා කරන. උන්වහන්සේ පැහැදිලි කරනවා මේ දෙසටක් දෘෂ්ටීන් උපදින්නේ අඥානය නිසා නෙමෙයි. ලැබිච්ච දේ කාලා බුදිය ගන්න මිනිස්සයාට 아무තු දෘෂ්ටියක් උපදින්නට හේතුවක් නැහැ. මේ දෘෂ්ටි උපදින්නේ ජීවිතය මොකද්ද මරණය මොකද්ද ඉපදුනේ කොහොමද ඊළඟ භවය මොකද්ද මේවා ගැන කල්පනා කරන කෙනාට. එහෙමයි. එතකොට ඒ මනුස්සයාගේ බුද්ධිය ප්‍රඥාව එතනදි ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වුණාට ඒක සීමා සහිතයි. ඒ සීමා සහිත බව ඔහු පිළිගන්න ලෑස්ති නැහැ. ඔහු ඒ සීමා සහිත බව තුල ඉඳගෙන ඔහුට නොයටහෙන දේ උපකල්පනය කරනවා. එහෙමයි. දැන් ඒ දෘෂ්ටි වල බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් කෙනෙක් පුබ්බේ නිවාසානුසති ඥානය උපදවා ගන්න. උපදවාගෙන තමන්ගේ පෙර ආත්ම භාව පිළිබඳව බලනවා. බලනකොට ඔහු දකිනවා තමන්ට බලන්න පුළුවන් ආත්ම ලක්ෂය නම් ඔහුට එතකොට පේන්නේ එච්චරයිනේ. එතකොට ඒ ලක්ෂයකට කලින් ඔහු හිටියේ කොතනද මුලින්ම? එතකොට ඒ ලක්ෂයකට කලින් හිටපු තැන තමයි ඔහුට මේ සසරේ ආරම්භයේ හැටියට පේන්නේ. එහෙමයි. ඊට එහාට පේන්නේ නැහැ. එතකොට ඊට එහාට සසරක් තියනවා කියලා ඔහු පිළිගන්න ලෑස්ති නැහැ. ඔහුට ඥානයක් තියෙනවා. ඔහුට පෙර ආත්ම භාවයන් පෙනෙනවා. ඒක ඇත්ත. එතකොට ඒ ඥානය මත ඔහු තීරණය කරනවා ආත්ම භව ලක්ෂයකට කලින් තමයි මම මේ විශ්වයට එකතු වෙලා තියෙන්නේ. ඒක තුනේ කොහොමද කියලා බලනකොට ඒ මුලින් ඇතිවිච්ච தത്വෙට ඔහු යම්කිසි අර්ථකථනයක් දෙනවා. ඊට පස්සේ ඔහු යම්කිසි දෘෂ්ටියක් ප්‍රකාශ කරනවා සමාජය. මෙන්න මෙහෙමයි සත්වයා මුලින්ම හටගන්නේ කියලා. ඉතින් අන්න ඒ වගේ එක් එක් පුද්ගලයාට තියෙන දැනුම ඥානය බුද්ධිය ඒව තුළින්ම ලෝකයේ යම්නම් දෘෂ්ටි නිර්මාණය වෙනවා. එහෙම. ඉතින් ඒ වගේ තමයි කර්මය පිළිබඳව තම තමන්ට වැටහෙන ආකාරයෙන් විවිධ දෘෂ්ටි නිර්මාණය වෙන්නට පුළුවන්. එහෙමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක සාමාන්‍ය පුද්ගලයෙකු නෙවෙයි අභිඥාලාභී පුද්ගලයෙක් වුණත් එහෙම වැරදි වැටහීම් වලට එන්න පුළුවන්. එහෙමයි. ඊළඟ තව කෙනෙක් දකිනවා මුළු ජීවිත කාලෙම මේ කුසල් කරලා තියෙනවා. ප්‍රාණඝාතයෙන් වැළකීලා, අදත්තාදානයෙන් වැළකීලා, කාම මිත්‍යාචාරයෙන් වැළකීලා, මුසාවාදයෙන්, පිසුන වාචයෙන්, පරුස වාචයෙන්, සම්පප්පලාපයෙන් වැළකීලා, අවිද්‍යාව, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටියෙන් වැළකීලා ඔහු කටයුතු කරලා තිනවා. මැරිලා ගිහිල්ලා දුගතියේ ඉපදිලා. ඒතර කොහොමද සාදර අපරාපරිය වේදනීය වශයෙන් ආපු යම්කිසි කර්මයක් ඔහුට ඉදිරිපත් වෙලා තියෙනවා. එතකොට ඒක අර විදිහේ අභිඥාවක් උපදවාගෙන කෙනෙක් දැක්කොත් එහෙම එයා හිතන්න හොලන් කුසලයේ විපාක නැත. එහෙමයි. ඇයි මෙච්චර කුසල් කරපු මනුස්සයා දුගතිය උපන්නේ. එහෙම. අන්න ඒ බඳු වැරදි තීරණ වලට එන්න පුළුවන්. ඉතින් ඒ නිසා කර්මය කියන එක කර්ම න්‍යාය සාධාරණයි. නමුත් ඒක විපාක දෙන ආකාරය අනන්‍යයි. ඒක පුද්ගලිකයි. ඒකේ අවස්ථාවත් එක්කයි තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමහර වෙලාවට මහේශාක්‍ය පුද්ගලයාට කර්මය බරපතල විපාක ඇති කරන්න සමත් වෙන්නේ අකුසල කර්ම. අල්පේශාක්‍ය පුද්ගලයාට මහා විපාක ඇති කරනවා. එතකොට දැන් උදාහරණයක් ඇටියට ගත්තන් පස්සේ අපි හිතමු කොරෝනා වෛරසය. එහෙමයි. කොරෝනා වෛරසය මාරාන්තිකයි. හැබැයි මේ මාරාන්තික වෛරසය වැළඳුණු හැමෝම මිය ගියේ නැහැ. එහෙමයි. ඉතින් වෛරසය මාරාන්තික නම් ඇයිද වැළඳිච්ච හැමෝම මැරුන්නේ නැත්තේ? ඒකට හේතුව තමයි ඔවුන්ගේ ප්‍රතිශක්තිය. එතකොට වෛරසය මාරාන්තිකයි මාරාන්තික වුණාට ප්‍රතිශක්තිය වැඩි නම් ප්‍රතිශක්තියෙන් පුළුවන් අර මාරාන්තික වෛරසයෙන් මැඩපවත්තා. එතකොට ඔවුන්ට යම් කිසි පොඩි පීඩාවක් ඇති කරලා එතනින් වෛරසය අහෝසි. අන්න ඒ වගේ තමයි යම් කිසි කෙනෙක් ඊටාම පුංචි අකුසල කර්මයක් කළා වුණත් ඔහුගේ සිත දුර්වල නම් ඔහු මහේශාක්‍ය නැතිනම් මානසික වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් ඒ දුර්වල අකුසලය ඔහු කෙලින්ම නිරේහි උපද්දවන්නට සමත් වෙනවා. හැබැයි ඒ බඳුම අකුසලයක් කරගන්නා තව කෙනෙක් ඔහු නිරේ උපද්දවන්නට ඒ කර්මය සමත් වෙන්නේ නැහැ. ඒ මොකක් නිසාද? ඔහුගේ මනස ශක්තිමත්. ශක්තිමත් නිසා ඒ කර්මය මැඩගෙන වෙනත් කුසල් මතු කරන්නට ඔහු සමත් දැන් අපිට ඒක පේනවා ඒරක්පත්ත නාගරාජ්‍ය වෙලා උපදින්නේ ගහක කොළයක් හදලා. ඒතර කොළේ කඩපු එක ගැන පසුතැවිලා දුගතිය උපදිනවා. එහෙමයි. අඟුලිමාල කුමාරයා මිනිස්සු දහස් ගණනක් මරලා ඒ සියල්ල යට කරගෙන අරහත්ත්වයටපත් වෙනවා. එතකොට දහස් ගණනක් මිනිසුන් මරපු කෙනා හරිනම් දුගතිගාමි වෙන්නත් එහෙම වෙන්නේ නැහැ. ඒ වෙන්නේ නැත්තේ ඔහු දක්ෂ වෙනවා. මහේශාක්‍ය බව ඇති කරන මානසික ආධ්‍යාත්මික ශක්තිය අවදි කරගෙන අර කර්මය යට කරනවා. එහෙමයි. එතකොට දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් එක විපාක දුන්නට උපපජ්ජ වේදනීය අපරාපරිය වේදනීය වශයෙන් විපාක දෙන්න සමත් වෙන්නේ. එහෙමයි. හැබැයි අරහම්තුරු ජීවිත කාලෙම සිල් රැක්කා වුණාට අර මානසික පශ්චාත්තාපය නිසා සිත අල්පේශාක්‍ය කරගත්තා. ප්‍රඥාව අල්පේශාක්‍ය කරගත්තා. එතන එතන අල්පේශාක්‍ය වුණු ගමන් උන්වහන්සේට අර පශ්චාත්තාපයම කොලේ කඩපේක නෙමෙයි. ඒ පසුතැවීමම උන්වහන්සේ දුගතිගාමී කරන්න සමත්. එහෙමයි. එතකොට ওই විදිහට අල්පේශාක්‍ය මහේශාක්‍ය බව කර්ම විපාක දීමේදී උස් පහත් වෙනවා. එහෙමයි. ඊළඟට පුත්‍රජානන් වහන්සේ දේශනා කරන තවත් කාරණා තියෙනවා. කුසල කර්මයෙන්ම කුසල කර්මය යට කරන්නට පුළුවන් විපාක නොදෙන්නට. කුසල කර්මයෙන් කුසල කර්මය බලවත් කරන්නත් පුළුවන් කුසල කර්මයෙන් කුසල කර්මය යට කරන්නත් පුළුවන්. අකුසල කර්මයෙන් අකුසල කර්මය බලවත් කරන්නත් පුළුවන් අකුසල කර්මයෙන් අකුසල කර්මය යට කරන්නත් පුළුවන්. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් දේවදත්ත හාමුදුරුවෝ ආනන්තර පාප කර්ම දෙකක් කරගන්න. එහෙමයි. ආනන්තරය කියන එකේ තේරුම මොකද්ද? දෙවන භවයේ අනිවාර්යෙන් විපාක දෙනවා. ඒ කියන්නේ අර ජවන්සිත්වල අවසාන ජවන්සිත. උපපජ්ජ වේදනීය කර්ම. දැන් උන්වහන්සේ අනිවාර්යෙන් දෙවනි භවයේ විපාක දිය යුතු කර්ම දෙකක් කරගන්න. එහෙමයි. මොනවද? සංඝ භේදය සහ ලෝහිත උපාදය. ඔව්. දැන් ඔය දෙකම දෙවනි ආත්ම විපාක දෙන්න බෑ. දෙවැනි ආත්මය කියන්නේ එකක් විතරයි. ඊළඟට විපාක දුන්නොත් ඒක තුන්වැනි ආත්මය. එතකොට දැන් ආනන්තර කර්ම දෙකකින් දෙවැනි ආත්මය උපදවන්නට බෑ එකකින් විතරයි ඉපද විය හැක්කේ. එතකොට ඉතුරු කර්මයට මොකද වෙන්නේ? ඒක අහෝසි <laughs> එතකොට හැබැයි අහෝසි වෙන්නේ ජනක කර්ම ශක්තිය විතරයි. ප්‍රවෘත්ති ශක්තිය විපාකත්වයට පැමිණෙනවා. දැන් ජනක ශක්තිය කියලා කිව්වේ ප්‍රතිසන්දිසිත ඇති කිරීමේ අවස්ථාව ලැබෙන්නේ එක කර්මයකට විතරයි. එතන උන්වහන්සේට ලෝහිත උපාදක අකුසල කර්මයේද වඩා බලවත් සංගබේද කර්මයේද වඩා බලවත් ඒකෙන් මනසේ තදින් සටහන් වෙලා තියෙන්නේ කුමක්ද? ඒකෙන් තමයි දෙවනාත්ම භවයේ නිරේ උත්පාදය සලස්සන්නේ. හැබැයි ඉපදුනාට පස්සේ අර කර්ම දෙකේම ප්‍රවෘත්ති විපාක කොටස එකට එකතු වෙලා විපාක දෙනවා. ප්‍රවෘත්ති විපාක කියන්නේ උපන්නාට පස්සේ ලැබෙන විපාක කොටස. ඒ කොටස දෙකේම ඒවා ලැබෙන්න කිසි බාධාවක් නැහැ. දෙකේම ඒවා ලැබෙනවා සසරේ කරලා තියෙන ඒවාත් ඕන්න ලැබෙන්නට පුළුවන්. එහෙමයි. එතකොට ඒ ටික ඔක්කොම එකතු වෙලා විපාකත් වෙනවා. එහෙමයි. එහෙමයි. එතකොට ඒ විදිහට අකුසල කර්මයෙන්ම අකුසල කර්මය නිෂේධ කරන අවස්ථාවේ. කුසල කර්මයෙන්ම කුසල කර්ම නිෂේධ කරන අවස්ථාව තියෙනවා. දෙවනි ආත්ම භාවයේ විපාක දිය යුතු කුසල කර්ම රාශියක් කරලා තිනවා. ඒකෙන් එකයි විපාක දෙන්නට පුළුවන්. අනිත් ඒවා දෙවනි ආත්ම භාවයේ විපාක දෙන කොටස විපාක දෙන්න විදිහක් නැහැ. ප්‍රවෘත්ති කොටස විපාක දෙන්න පුළුවන්. එහෙම. ඉතින් මේ විදිහට කර්ම විපාකය හරීම විචිත්‍රයි, හරීම සූක්ෂමයි. එහෙම. බුදු කෙනෙකුගේ ඒ කර්ම විභංග ඥාණයෙන් තමයි ඒවා විග්‍රහ කරගන්න පුළුවන්. අනිත් බොහෝ දෙනා ඒ නිසා ඒවා පටලවා ගන්නට, වරදවා ගන්නට පුළුවන්කම තියෙනවා. එහෙම. එතකොට තව මේ පිළිබඳව ගොඩාක් පැති අපි කතා කරන්නට තියෙනවා. එහෙම. එතකොට බුදුරජාණන් වහන්සේගේ මහා කම්ම විභංග ඥාණයෙන් මේ බඳු කරුණු විග්‍රහ කරනවා විනා සාමාන්‍ය කෙනෙකුට ඒවා එකවර ගෝචර වෙන්නේ නැහැ. ඒ නිසා කර්මය පිළිබඳව වැරදි වැටහීම් ඇති වෙනවා. ඉතින් තව ගොඩාක් පැති තියෙනවා කර්මය පිළිබඳව මේ විදිහට අපි සාකච්ඡා කළ යුතු කරුණු. එහෙමයි අවසර අපි සාවිනාස. අපි කෙටි විරාමයක් අරගෙන නැවතත් වැඩසටහන හා සම්බන්ධ වෙමු. හොඳයි. අපි නැවතත් වැඩසටහන හා සම්බන්ධ වෙනවා. අපේ ස්වාමින්වහන්සේ ඔබ වහන්සේ අපිට දේශනා කරමින් ආවේ මේ කර්මය පිළිබඳ විවිධ තවත් මාතෘකා තිබෙනවා කතා කරන්න කියලා. අපි ඒ පිළිබඳවම කතා සාකච්ඡාව ආරම්භ කරමු. දැන් අපි කතා කළේ කර්මෙහි විපාකයේ දෙවිධයකින් ලැබෙන ප්‍රතිසන්දි විපාක සහ ප්‍රවෘත්ති විපාක කියලා. එහෙමයි. එතකොට ප්‍රතිසන්දි විපාක කියලා කියන්නේ උත්පත්තියක් ඇති කරන්නට හේතු වෙන අවස්ථාව. ප්‍රතිසන්දි විපාක කියන්නේ ඉපදුනාට පස්සේ මේ අනතෙක් විපාක දෙන ස්වභාවය. එතකොට ප්‍රතිසන්දි විපාකය අර විදිහෙන් අකුසල කර්මෙන් අකුසලයක් වළක්වන්න පුළුවන් කුසල කර්මෙන් කුසලයක් වළක්වන්නට පුළුවන් ප්‍රවෘත්ති විපාකය අකුසල කර්මයෙන් අකුසලය බලවත් කරන්න පුළුවන් කුසල කර්මයෙන් කුසල කර්ම විපාකය බලවත් කරන්න පුළුවන් එහෙමයි එතකොට ප්‍රවෘත්ති විපාකය කියන්නේ ඉපදුනාට පස්සේ ලැබෙන කොටසනේ එතකොට ඒ කොටසෙදී ඒ තනත්තාට උපස්තම්භක, උපපීලක, උපඝාතක කියන ඔය ක්‍රම තුනට කර්ම මතය. උපස්තම්භක කියලා කියන්නේ ලබා ඇති ආත්ම භාවය නඩත්තු කරගන්න තහවුරු කරගන්න උදව් කරන කර්ම විපාක. ඒතර බොහෝ කොට කුසල කර්ම තමයි එතනට උදව් වෙන්නේ. ඇතැම් සත්වයින්ට අකුසල කර්මත් උදව් වෙන්න පුළුවන්. එහෙමයි. ඒ කියන්නේ දැන් නිරය වගේ තැනක ඉපදලා ඉන්න කෙනෙකුට අකුසල කර්මයේ උපස්තම්භණය වෙන්න පුළුවන් ඒක දිගින් දිගට පවත්වා. එහෙමයි. එතකොට සුගති ආත්ම භවවල ප්‍රධාන වශයෙන් කුසල කර්මය. ඉතින් තිරිසන් ලෝකවල වගේ වුණත් ඒ කුසල කර්මය තමයි උපස්තම්භණය වෙන්නේ. දැන් අපි හිතමු සුනකෙක් වෙලා උපදිනවා. උත්පත්තිය දුර්වලයි, දුගතිය. හැබැයි ඒ සතාට ආහාර පාන ටික ලැබෙන්න ලෙඩ දුක් ඇති වෙන්නේ නැතුව අකාලේ මැරෙන්නේ නැතුව දිගු කලක් හොඳින් ජීවත් වෙන්නට සහාය වෙන්නේ ඒත ඒ සතා විසින් සසරේ කරගෙන තියෙන කුසල කර්ම විපාක. එහෙම. එහෙම. එතකොට ඒ විදිහට දුගතියේ වුණත් සුගතියේ වුණත් ඒ ආත්ම භාවයේ පහසුවෙන් පවත්වා ගන්නට සහාය වෙන්නේ උපස්තම්භක කර්ම. එහෙමයි. උපපීලක කර්ම කියන්නේ සුගතියේ වුණත් දුගතියේ වුණත් ඒතනත්තාට කටුක විපාක පීඩාකාරී විපාක ඇති කරන්නට හේතු වෙනවා අකුසල කර්ම විපාක. හැබැයි අපි මෙතනදී නැවත සිහි කරන්න ඕන අපි පෙර දින පහුගිය සතියේ සාකච්ඡාවේදීත් අපි සිහිපත් කළා. බාහිරින් ලැබෙන දේවල් තමයි මේ ප්‍රවෘත්ති විපාක හැටියට ලැබෙන්නේ. ඇසින්, කනින්, නාසයෙන්, දිවෙන්, කයින් කියන පංචේන්ද්‍රයන්ගෙන් ගන්නවා. ඒවට මනසින් ප්‍රතිචාර දක්වන ආකාරය කර්ම විපාක නෙමෙයි. දැන් සමහරු කල්පනා කරනවා පොඩි දෙයටත් හිත නරක කරගෙන සිත් ඇවුල් ඇති කරගෙන බොහෝම මානසික ආතතිය ඇති කරගෙන ඒගොල්ලෝ කල්පනා කරන මොන කර්මයක්ද දන්නේ අපි මේ මෙච්චර මේ චිත්ත පීඩාව විඳින්න අපට හේතු වෙලා තියෙන්නේ මොකක් හරි බරපතල කර්මයක් අපි සසරේ කරලා ඇති ඒ චිත්ත පීඩාව විඳින්නේ කර්මෙන් නෙමෙයි එහෙමයි චිත්ත පීඩාව විඳින්නේ නිවැරදිව හිතන්න තේරෙන්නේ නැතිකම නිසා එතකොට ඇසට කනට නාසයට දිවට කයට ගෝචර වෙන බාහිරින් අපට සිද්ධ වෙන දේවල් ටික තමයි ප්‍රවෘත්ති විපාක හැටියට මතුවෙන්නේ. එහෙමයි. එතකොට ප්‍රතිසන්දි විපාකයේ දුර්වල වුණා නම් අපි දුගතිය උපදින්නේ. අපි ප්‍රතිසන්දි විපාකයේ ශක්තිමත් නිසා තමයි අද සුගතිය අපි ඉපදිලා තියෙන්නේ මනුෂ්‍ය ලෝකේ. සුගතිය උපන්නට පස්සේ අපේ මනස ප්‍රසස්ත මට්ටමින් පවත්වා ගන්නවද දුර්වල කර ගන්නවද කියන එක ඒක අපේ අපේ පුද්ගලික කාර්යය. ඒක ඒක මේ වෙලාවේ අපි සිත පරිපාලනය කරගන්න රටාවත් එක්කයි තීරණය. එතකොට අවශ්‍ය නම් අපේ සිත ශක්තිමත් කරගත්තොත් අර ප්‍රවෘත්ති විපාක වශයෙන් ලැබෙන අකුසල කර්ම විපාක වලිනුත් අපිට යහපතක් කරගන්න ඕන. හරියට මනස පවත්වා ගන්න. දැන් උදාහරණයක් ඇටියට ගත්තත් ගත්තොත් අපි මෙහෙම හිතමුකෝ. දැන් ඔන්න යම්කිසි කෙනෙක් පෙර සසරේ කරගන්නා ලද අකුසල කර්ම විපාකයක් හේතු කොටගෙන මේ භවයේ හදිසි අනතුරක් වෙලා අතපය කැඩෙනවා. කැඩලා එතනත් උත්පල වෙනවා. දැන් මේක අකුසල කර්ම විපාකයක්. එහෙමයි. හැබැයි ඒ අකුසල කර්ම විපාකයේ විපාක දෙනකොට අපේ මනස ශක්තිමත් නම් අපි ප්‍රඥාව, ගුණය නුවණ පුහුණු කරලා තියෙනවා නම් ධර්මය අසුරු කරලා තියෙනවා නම් එතෙන් පටන් අපට මේ සසරේ පවතින බියජනක බව සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය ස්වභාවය, දුක්ඛ ස්වභාවය, අනාත්ම ස්වභාවය, සාංශාරික කර්ම විපාක දෙන ආකාරය අවබෝධ කරගන්න ඒ තමන්ගේ අතපය කඩාගෙන එක්තැන් වෙලා ඉඳීමම කමටහනක් කරගත්ත හැකි ඕන්න අර ධර්මය දකින්න. එහෙමයි. එතකොට අකුසල විපාකයක් තමයි විපාක දෙන්නේ. ඒක අපට ඕන්න මහේශාක්‍යව ඇති කරගෙන ප්‍රඥාව අවදි කරගෙන භවගමන නිමා කරගන්න සාධකයක් කරගන්න පුළුවන්. එහෙමයි. ඉතින් එතකොට දැන් මතුවෙන්නේ අකුසල විපාකය. අකුසල විපාකයෙන් අයහපතක් වුණාම කියලා කියන්නට බෑ. මනසින් ඒකට ප්‍රතිචාර දක්වන ආකාරය මතයි යහපත අයහපත තියෙන්නේ. ඒ වගේම තමයි අපිට කුසල විපාක හැටියට ගොඩක් දේවල් ලැබෙනවා. දැන් දේවදත්ත හඳුරන්ට කුසල විපාකේ මනුෂ්‍යාත්ම භාවයක් ලැබුණා. බුද්ධෝත්පාද කාලයක උපදින්නට ලැබුණා. ඊළඟට රජ පවුලක රාජකුමාරයෙක් වෙලා උපන්නා. පරිවාර සම්පත්. පරිවාර සම්පත්තිය ලැබුණා. එතන මහේශාකේ බව තේජස ලැබුණා. ඊට පස්සේ මහාන වෙන්න අවස්ථාව ලැබුණා. බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක් වෙන්න අවස්ථාව ලැබුණා. බුදුහාමුදුරු දැසින් දකින්න අවස්ථාව ලැබුණා. බුදුහාමුදුරන්ගේ මුවෙන් දහම අහන්නට ලැබුණා. ධාන ලැබුවා, අභිඥා ලැබුවා. රාජරාජ මහා මාත්‍යවරුන්ගේ ගරු බුහුමන් ලැබුවා. එතකොට මේ සියල්ලම යහපත් විපාක. ඒ සියල්ලම මොකද්ද කරගත්තේ? ආනන්තරේ පාප කර්ම කරගන්නේ. ඒ මොකක් නිසාද? ඒවට ප්‍රතිචාර දැක්වේ වැරදි විදිහට. එහෙම. ඒතර කුසල විපාකයෙන් ප්‍රවෘත්ති විපාක සහ ප්‍රතිසන්දි විපාක දෙකම ලැබිලා තිබුණා කරගත්තේ අනාගත. එහෙම. ඊළඟ මහදන සිටු පුත්‍රයාට ප්‍රතිසන්දි විපාක ප්‍රවෘත්ති විපාක දෙකම හොඳ මට්ටමින් ලැබුණා. ලැබුණා වුණාට සිටු තනත සිටු පවුලක උපන්නා මහා ධනස්කන්ධයක් ලැබුවා. ඒ සියල්ල ලැබිලා ඒවෙන් යහපතක් කරගත්තේ නැහැ. එහෙමයි. ඒ මනස දුර්වල නිසා. ඒ නිසා අපි මානසික වශයෙන් දේවල් වලට ප්‍රතිචාර දක්වන ආකාරය අපි නිකන් හිත දූෂ්‍ය කරගෙන හිත නරක කරගෙන මානසික ආවේග ඇති කරගෙන මේක නම් මහ පුදුම කර්මයක් අපිට මෙහෙම වෙලා තියෙන කියලා එහෙම හිතුවට ඒවා කර්ම විපාක නෙමෙයි. අන්න ඒ නිසායි සියල්ල කර්මයෙන් සිද්ධ වෙන්නේ නැහැ කියලා කියන්නේ. අර බාහිර වශයෙන් ලැබෙන දේවල් ටික කර්මයෙන් ඇති වෙන්නේ. අපේ පළමු සිත ජනිත කරන්නේ කර්මයෙන්. ඒ කියන්නේ පළමු සිත ඇති වෙන්න ප්‍රතිසන්දි සිත ඇති වෙන්න භවතණ්හාවයි මූලික වෙන්නේ. හැබැයි භවතණ්හාවෙන් ඇති කරන සිත කවර භවයකද ජනිත කරන්නේ කියන එක කර්ම ශක්තියෙන්. එතකොට මනුෂ්‍යාත්ම භාවයක පළමු සිත ඇති කරන්නට අපට කුසල විපාකයක් හේතු වෙනවා. එතනින් එහාට ඇති වෙන සිත් પરම්පරාව කොමක්ද කියන එක අපේ ශක්තිය මත තීරණය. චක්කු විඥාන, සෝත විඥාන ආදී වශයෙන් මේ පංචේන්ද්‍රයන්ගෙන් ගන්නා දේ කුසල අකුසල කර්ම විපාක හැටියට මතුවෙනවා. ඒවට ප්‍රතිචාර දක්වන විදිහ අපේ මානසික தත්ත්වය මත තීරණය. එහෙමයි. ඉතින් ඔය විදිහට ඒ ඒ ආත්ම භාවවල අපි ලබන විපාකය උස්පහත් වෙනවා අපි ඒවාට ප්‍රතිචාර දක්වන විදිහත් එක්කලා. අකුසලයෙන් අකුසල්ම කරගන්නත් පුළුවන්. අකුසල විපාකය මතුවෙනකොට කුසල් කරගන්නත් පුළුවන්. කුසලයෙන් කුසලම කරගන්නත් පුළුවන්. කුසල විපාකය මත වෙනකොට ඒකෙන් අකුසල කරගන්නත් පුළුවන්. එහෙමයි. ඒ එක් එක් පුද්ගලයාගේ අල්පේශාකේ මහේශාකේ ස්වභාවය. එහෙමයි අපේසා. එතකොට උපස්තම්භක හැටියට එනවා සාංශාරික වශයෙන් කරන ලද කුසල විපාක ප්‍රවෘත්ති විපාක වශයෙන් උපපීලක වශයෙන් මතුවෙන අකුසල කර්ම විපාක බොහෝ කොට ඊළඟට උපඝාතක කර්ම හැටියට කුසල් අකුසල් දෙකම මතුවෙන්න පුළුවන්. උපඝාතක කියලා කියන්නේ ආත්ම භාවය අහෝසි කරන. එතකොට අහෝසි කරන්න ප්‍රධාන වශයෙන් ප්‍රාණඝාත අකුසල් හේතු වෙනවා. වෙනත් සත්වයෙකුගේ ජීවිතේ විනාශ. ඒකෙන් අපේ ජීවිතය අකාලේ විනාශ කලාතුරකින් කුසල කර්ම ඉදිරිපත් වෙන්න පුළුවන් අපේ ජීවිතය අහෝසි. ඒ කියන්නේ මේ මේ මනුෂ්‍යාත්ම භාවය තුල විපාක දිය නොහැකි තරම් ප්‍රබල කුසලයක් මතුවෙනවා. ඒකෙන් අනිවාර්යෙන් අභිනව ප්‍රතිසන්දියකුත් ඇති කළ යුතු නම් වහාම මේ ජීවිතය හවස කරලා අභිනව ප්‍රතිසන්දියක් ඇති කරනවා එහෙමයි. එතන මේ ජීවිතය හවස. ඉතින් ඒ වගේ જાති මේ මේ පුද්ගලයා මරණයටපත් උනේ අකාලේ මැරුණේ කුසල විපාකයකින් මේ පුද්ගලයා අකාලේ මැරුණේ අකුසල විපාකයකින් කියලා එහෙම තීරණය කරන්න සාමාන්‍ය පුද්ගලයෙකුට බෑ. එහෙමයි. ඒව තීරණය කරන්න සර්වඥයන් වහන්සේ වගේ සුවිශේෂ කෙනෙකුට විතරයි ඒවා විශේෂ එහෙමයි. එහෙම නැති අපට පුළුවන්කම ලැබ තියෙන්නේ අකාලේ මැරුණා කියන එක කියන්න විතරයි. ඉතින් අකාලේ මැරිච්ච ස්වභාවය බැලුවෙන් පස්සේ යම් ප්‍රමාණයකට අපට අනුමාන කරගන්නට පුළුවන්. ඒ කියන්නේ නිකන් දුක් විඳලා පීඩා විඳලා නම් අකාලේ මැරුණේ ඒක ඉතින් විශේෂයෙන් අකුසල කර්ම විපාකයක් විය හැකියි. එහෙම නැතුව හිටි හැටියම දන්නේම නැතුව අකාලේ මැරුණා නම් සමහර විට කුසල විපාකයක් වෙන්න පුළුවන් ඒත් අපිට කියන්න බෑ ඒක අකුසල විපාකයකුත් වෙන්න පුළුවන්. එහෙමයි. ඒ කියන්නේ ඒ වගේ අනුමාන කරනවා හැරෙන්න සාමාන්‍ය කෙනෙකුට ඒවා තීරණය කරන්න බෑ. ඊළඟට දැන් මේ ප්‍රවෘත්ති විපාක කියන ප්‍රවෘත්ති විපාක කිව්වේ අර ඉපදුනාට පස්සේ ලැබෙන කොටසනේ. ඒ ලැබෙන කොටස තවත් හේතු නිසා වැළකී යන්නටත් පුළුවන් ශක්තිමත් වෙන්නටත්. ඒ කියන්නේ විපාකය දැන් අපි කියවනේ උපස්තම්භක උපපීලක කියලා කර්ම විපාක දෙන විදිය. ඒ වගේම කර්ම විපාකය දෙන්නට උපස්තම්භක වෙන බාහිර කාරණාවක් තියෙනවා. කර්ම විපාකය මතු කරන්නට පීඩා ඇති කරන බාහිර කාරණාවක් තියෙනවා. ඒ බඳු කාරණා හතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කාල, ගති, උපදි, ප්‍රයෝග. කාල, ගති, උපදි, ප්‍රයෝග කියන ඒවා උපස්තම්භක වෙන්නත් පුළුවන් උපපීලක වෙන්නත් පුළුවන්. උපස්තම්භක කියලා කියන්නේ උපස්තම්භක වෙනවා නම් ඒව හඳුන්වන්නේ කාල සම්පත්තිය, ගති සම්පත්තිය, උපදි සම්පත්තිය, ප්‍රයෝග සම්පත්තිය. ඒවා බාධා කරනකොට හඳුන්වන්නේ කාල විපත්තිය, ගති විපත්තිය, උපදි විපත්තිය, ප්‍රයෝග විපත්තිය. හැබැයි දැන් කාල විපත්තිය වෙනකොට ඒක කුසලයට බාධා කරනවා අකුසලයට සහාය වෙනවා. ප්‍රයෝග විපත්‍ය වෙනකොට අකුසලයට සහාය වෙනවා කුසලයට බාධා. ප්‍රයෝග සම්පත්තිය වෙනකොට කුසලයට සහාය වෙනවා අකුසලයට බාධා. එහෙම. ඒ දෙපැත්තටම සිද්ධ වෙනවා. එතකොට දැන් මේ හතර මොනවද? කාල, ගති, උපදි, ප්‍රයෝග. කාල කියලා කියන්නේ ඒ අපි උත්පත්ති ලැබලා තියෙන කාලය. ඒ කාලයේ දුර්භික්ෂ ඒ කියන්නේ ආහාර පාන හිග කාලයක් නම් දුෂ්ට පාලකයෝ ඉන්න කාලයක් නම් එතකොට මිනිසුන් බහුලව අකුසල කර්ම වලට නැඹුරු වෙච්ච කාල පරිච්ඡේදයක් නම් ඒ වගේ කාලවල අපි ඉපදුනහම අපට කුසල් තිබුණා වුණත් ඒ කුසල් මතුවෙන්න තියෙන ඉඩ කඩ අඩුයි අකුසල් තමයි බහුලව මතුවේ පාක්. ඒ මොකද දැන් සසර ගමනේ අපි කරලා තියෙන කුසල කුසල කර්මයන්ගෙන් කුමක්ද මේ මොහොතේ මතුවෙන්නේ කියන එක ඒක ආනන්තර කර්ම හැර අනිත් කිසිවක් අනිවාර්ය නැහැ. නෑ එහෙමයි. අනිවාර්ය නැහැ. දැන් අපේ ස්වාමීන් කෙනෙක් ක්‍රියානතරකින් කකුල කැඩෙනවා. එයාට කොහොම විදිහකට හරි රෝද පුටුවක් ලැබෙනවා. දැන් එයා හොඳින් හිටියා කියලා එයාට රෝද පුටු ලැබෙන්නේ නැහැ නේ අපේ ස්වාමීන් වහන්සේ. ඔව්. ඔව්. හැබැයි එතන තියෙන්නේ එයාට කකුල කැඩුනේ යම් අකුසල කර්ම විපාකයක්. එහෙමයි. රෝද පුටුවක් ලැබෙන්නේ කුසල කර්ම විපාකයක්. එහෙමයි. එතකොට ඒ කුසල කර්ම අකුසල කර්මය කුසල කර්මයයි එක තැන යාට විපාකත්වයට වුණා. එහෙමයි. එතකොට දැන් සමහරට සසර ගමනේ යා තව කෙනෙකුගේ අතපය කඩලා පස්සේ උපස්ථාන කළා වෙන්නට පුළුවන්. එහෙමයි. එහෙම නැත්නම් වර එක ඔහු කෙනෙකුට හානි කරලා වෙනත් අවස්ථාවක පුද්ගලයින්ට ඒ විදිහේ අපහසුවටපත් වෙලා ඉන්න පුද්ගලයින්ට උපකාර කළා වෙන්න පුළුවන්. මේ මේ දෙක ඔහු එකම අවස්ථාවේ කරගත්තු කුසල කුසල කර්මයන් වෙන්නත් පුළුවන්. අවස්ථා දෙකකදී කරගත්තු කුසල කුසල කර්මයන් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ විතක ද්වේෂ සහගතව අනිත් අයගේ අතපය කඩලා තියෙනවා. විතක අතපය කැඩිච්ච කෙනේ අර කෙනෙහි අනුකම්පා සහගතව උදව් කරලා. එහෙමයි. එහෙමයි. නමුත් ඒවා පරිසම් දිය යුතු සුදුසු වෙලාව බලලා පරිසම් වෙලාවේදී විපාකත්වයට පැමිණෙන. හැබැයි ඒ විපාකත්වයට පැමිණනකොට දැන් අපි හිතමු උදාහරණයක් හැටියට ඔහු දැන් කකුල කැඩීමේ කර්මයකුත් කරගෙන තියෙනවා උපස්ථාන කිරීමේ කර්මයකුත් කරගෙන තියෙනවා කියන්නේ. එහෙමයි. දැන් මේ කර්ම දෙකම ඔහු සතුව තියෙනවා. එහෙමයි. දැන් කාල විපත්‍ය තියෙන කාලෙක නපුරු මිනිස්සු ඉන්න නපුරු ප්‍රදේශයක නපුරු රජවරු ඉන්න කාලෙක එහෙම ඉපදුනහම ඔහුගේ කකුල කැඩීම වෙන්න පුළුවන්. එහෙමයි. හැබැයි උපස්ථාන ලැබීමේ කුසලය මතුවෙන්න ඉඩක් නැති වෙනවා අර අසත්පුරුෂෙත් එක්කලා ජීවත් වෙනකොට. එහෙමයි. ඒ ඒ කර්මය මතුවෙන්න ඉඩක් නැහැ එතන. මතුවෙන්න පසුබිමක් නැහැ. එතකොට ඒ කුසල කර්මයට යනවා අකුසල කර්මය විතරක් මතුවේ. එහෙමයි. අන්න එහෙමයි. එතකොට මේ විදිහට කාල විපත්ති. ඊළඟට ගති විපත්ති කියලා කියන්නේ උත්පත්ති ලැබෙන ආත්ම භාවය. එහෙමයි. දැන් නිරේ උපන්නොත් ඒ නිරේ ඉපදීම නිසා ඒ තනත්තාට මොනම කුසලයක්වත් විපාක දෙන්න ඉඩක් නැහැ. එහෙමයි. ආහාර පාන පරිත්‍යාග කරලා තියෙන කුසල්, වස්ත්‍ර පරිත්‍යාග කරලා තියෙන කුසල්, වාසස්ථාන පරිත්‍යාග කරලා තියෙන කුසල්, දහම් අසන්න තියෙන කුසල් ඒ මොකක්වත් මතුවෙන්න ඉඩක් නැහැ. ඊළඟට තිරිසන් ලෝකේ ඉපදුනාට පස්සේ ආහාර පාන පරිත්‍යාග කිරීමේ කුසල් විපාක දෙන්නට ඉඩ තියෙනවා. එහෙමයි. වාසස්ථාන ලැබීමේ කුසල් විපාක දෙන්නට ඉඩ තියෙනවා. වස්ත්‍ර ලැබීමේ කුසල් විපාක දෙන්න ඉඩ නැහැ ඒකට. හැබැයි හස්තීන්ට වගේ නම් එහෙම උසාක දෙන්න පුළුවන් දලදා කරඬුව වැඩෝ ඒ ටික දෙනෙකුට. එහෙමයි. ඊළඟට කල්යාණ මිත්‍ර සද්ධර්මය ශ්‍රවණය කරන්න තියෙන අවස්ථා සම්පූර්ණ ඒ ඒ ඒ කර්ම ශක්තිය ඔහු සතුව තිබුණට ඒ සතා සතුව තිබුණට ඒකට අවස්ථාව සැලසෙන්නේ නැහැ. එහෙමයි. ඒක වැලකී යන. ඇයි ගති විපත්තිය නිසා. එහෙමයි. නැවත කුසල් සම්පාදනය කරගන්නත් එයාට හැකියාවක් නැහැ. හැකියාවක් නැහැ. ඒකට ගති විපත්තිය නිසා ඒවා වැලකී යන. මනුස්ස ලෝකේ ඉපදුනහම ගති සම්පත්තිය. ඒ නිසා තමයි මනුස්ස ලෝකේ සුගතියක් කියලා. එතකොට ගති සම්පත්තිය කියන එක තමයි සුගති කියලා හඳුන්වන්නේ. එතකොට සුගතියක් නිසා මනුස්ස ලෝකේ අර සියලුම කුසල් විපාක දෙන්නට ඉඩකඩ තියෙනවා. ආහාර පාන දීප කුසල්, වස්ත්‍රාභරණ, ගෙවල් දොරවල්, ඊළඟ ධර්ම ශ්‍රවණේ, කල්යාණ මිත්‍ර ඇසුර මේ හැම දෙයක්ම ලැබීමට එතන අවස්ථාවක් තියෙනවා. එහෙමයි. එහෙම. දිව්‍ය ලෝකවලත් එහෙමයි. එහෙමයි. ඊළඟට දැන් ඒ ගති සම්පත්තිය සහ ගති විපත්තිය. ඊළඟට දැන් ගති විපත්තිය වුණහම කුසල් විපාක දෙන්න අවස්ථා නැහැ. අඩුයි. හැබැයි අකුසල කර්ම තියෙන තාක් විපාක දෙන්න ඉඩකඩ තියෙනවා. එහෙමයි. දසුණකෙක් වෙලා ඉපදුනාට පස්සේ මිනිස්සෙක් වෙලා ඉපදුනොත් පොළු පාරක් ඛණ්ඩ තියෙන කැට කැබලිති වලින් ගුටි ඛණ්ඩ තියෙන අවස්ථාව ඒ කර්මයේ තිබුණා වුණත් ඒකට ඉඩක් නැති වෙන්න පුළුවන්. එහෙමයි. හැබැයි සුනකෙක් වෙලා ඉපදුනන් පස්සේ ඒ පොළ පාරවල් කන්න කැට කැවලිත වලින් ගුටි කන්න තියෙන කර්මයක් තියෙනවා නම් ඒක සනිකව මතු වෙන්න පුළුවන්. එහෙමයි. මතු වෙන්න එතන හොඳට පරිසරයක් හැදෙනවා. එහෙමයි. අන්න ඒ වගේ මේ මේ කර්මවල ස්වභාවය තමයි ඒවා විපාක දාන ශක්තිය තියනවා තිබුණා වුණාට විපාක දෙන්නේ පසුබිම හැදුනොත් දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් අපි හිතමු වී ඇටයක් වී කොච්චර දවසකින් පැලවෙන්න පුළුවන්ද? දවස් දෙක තුනකින් ඒකට ජලය මිශ්‍ර වුණොත් පසට සම්බන්ධ වුණොත් දවස් දෙක තුනකින් ඒක පැලවෙනවා. දවස් දෙක තුනකින් පැලවෙන්න පුළුවන් වී ඇටය පැලවෙන්නේ නැතුව වසර දෙක තුනක් ඕනනම් තියාගන්න. පැලවෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි පැලවෙන්නේ නැහැ. ඇයිද පැලවෙන්නේ නැත්තේ? පසුබිම සැකසෙන්නේ නැති. එහෙම. ජලය සහ පස සම්බන්ධ කරන්නේ නැතුව අටුවේ දාලා එක තියලා තිබ්බොත් අවුරුදු දෙක තුනක් තියෙනවා පැලවෙන්න. හැබැයි පැලවීමේ හැකියාව තියෙනවා. එහෙම. අන්න ඒ වගේ කර්මය කුසල් සහ අකුසල් කියන දෙපැත්තම තිබුණා වුණාට ඒක විපාක දෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ ගොඩනැගෙන පසුබිමත් එක්කලා. ඉතින් පසුබිම සකස් කරන්නේ කාල සම්පත්තිය, කාල විපත්තිය, ගති සම්පත්තිය, ගති විපත්තිය. ඊළඟ එක තමයි උපදි සම්පත්තිය සහ උපදි විපත්තිය. එහෙමයි. උපදි සම්පත්තියයි කියලා කියන්නේ ආරෝහ පරිණාහ දේහ සම්පත්තිය. ඒ කියන්නේ දකින්න අයට ප්‍රේමනාප රූප සම්පත්තිය. එහෙමයි. උපදී. එහෙමයි. උසට සරිලන මහත මහතර සරිලන උස ප්‍රසාදනීය චවි වර්ණය හැඩය වන්න సంతාන මේ ඔක්කොම එකට බලපන්න. එහෙමයි. එතකොට දැන් උපදි සම්පත්තිය තියනකොට සමහර කුසල් මතුවෙන්න පහසුයි. අකුසල් මතුවෙන්න තියෙන ඉඩකඩ අඩුයි. එහෙමයි. ඊළඟට උපදි විපත්තිය වුණාම ඒ කියන්නේ අර විදිහට ප්‍රසාදනීය රූප සම්පත්තියක් නැතිනම් ඔහුට අකුසල් මතුවෙන්න තියෙන ඉඩකඩ වැඩි. කුසල් මතුවෙන්න තියෙන ඉඩකඩ අඩුයි. ඕකේ අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. එහෙමයි. දැන් අර රූපය නිසා සමහර අකුසල් මතුවෙන්න පුළුවන්. එහෙමයි. <laughs> ඒ කියන්නේ දැන් අපි හිතමු ඒ ඒතනත්තාට ඒ කුසල ඒ රූප සම්පත්තිය තියෙන නිසා දැන් අපේ දැන් සමාජයේ අපිට පේනවා සමහර රැකී ආරක්ෂා පවා රූප සම්පත්තිය තියෙන අයට විතරයි ලැබෙන්නේ. ලැබෙන්නේ. එහෙමයි. ඒ රූප සම්පත්තිය නැත්තම් එහෙම රැකියාවක් ඔහුට කරන්න බෑ. එහෙමයි. එතකොට ඒ තනත්තාට ඒ වරප්‍රසාදේ ලැබෙන්න හේතු වෙන රූපය. හැබැයි සමහරලාට දැන් කාන්තාවක් වගේ ගත්තොත් එහෙම අර පරපුරුෂයන් අතින් දූෂණය වෙලා විනාශ වෙන්න තියෙන විදිහේ කර්මයක් තියෙනවා නම් ඒක මතුවෙන්න පුළුවන් රූප සම්පත්. එහෙමයි. ඒක අනිත් පැත්තට යන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් රූප රූපේ නැතිකම නිසා, ඒ කියන්නේ උපදි විපත්තිය නිසා බහුලව මතුවෙන්න පුළුවන් අකුසල කර්ම. ඒ කියන්නේ කිසි ප්‍රසාදනීය ගතියක් නැහැ. දැන් පුංචි දරුවෝ දෙන්නෙක් අපි හිතමු ගත්තොත් ඒකෙන් වඩා ප්‍රිය ප්‍රියශීලී රූපයක් තියෙන දරුවාට ඔළුව අත ගන්න හිතෙනවා ආදරය කරනවා ඔව් මූණ ඉඹිනවා ටොපි දෙනවා වැළඳ ගන්න ඔහම අර ඉතින් කැහියට පෙරාගෙන නිකන් අප්‍රසන්නව ඉන්න දරුවා එහෙම කවුරුත් ඉඹින්න යන්නේ නැහැ අත ගන්න යන්නේ නැහැ <laughs> එහෙම යාට සංග්‍රහ අඩුයි එහෙමයි ඒ මොකද අර අවධානය යොමු වෙන්නේ නැහැ හැබැයි ඒ වගේම අර රූප සම්පත්තිය අඩු දරුවා අර වගේ වෙන්න පුළුවන් අර සමහර වෙලාවට අවධානයට යොමු වීම නිසා දැන් අපි හිතමුකෝ ඒ දරුවෙක් පැහැරගෙන යනවා. ඒතකොට පැහැරගෙන යන අවස්ථාවක වගේ අර අවධානය යොමු නොවි තියෙන්න පුළුවන් අර රූප සම්පත්තිය නැති දරුවාට. එහෙමයි. රූපය තියෙන දරුවා සමහරට පැහැරගෙන යන්න පුළුවන්. එහෙමයි. ඉතින් එහෙම කර්ම විපාක මතු වෙන්නට පුළුවන්. එහෙමයි. එතකොට ওই විදිහට උපදි සම්පත්තිය සහ උපදි විපත්තිය කුසල කුසල විපාක දීමේදී උස්පහත් වෙනවා. අර වැදගත්ම කාරණය තමයි ප්‍රයෝග සම්පත්තිය සහ ප්‍රයෝග විපත්තිය. දැන් අපිට මුල් කරුණු තුනම ඉපදුනාට පස්සේ වෙනස් කරන්න අමාරුයි. ඒ කියන්නේ උපදින කාලය දැන් අපිට වෙනස් කරන්න බෑ. දැන් අපි ඉපදිලා ඉවරයිනේ. එහෙමයි. ඉපදිච්ච ආත්ම භාවය දැන් අපිට වෙනස් කරන්න බෑ. දැන් ඉපදිලා ඉවරයි. ඉපදිනකොට ලැබිච්ච රූප සම්පත්තිය දැන් අපිට වෙනස් කරන්න බෑ. දැන් ඒක ලැබිලා ඉවරයි. ඉතින් අර ඔය දැන් සමහර මේ ගායකයෝ නළුන්ලිය වගේ ඉතින් අද කාලේ ඕනනම් අර ප්ලාස්ටික් සැත්කම් වගේ කරන්න පුළුවන්. ඉතින් ඒවත් ස්ථාවර නැහැ. එහෙමයි. ඒවා ඉතින් නිකන් බලහත්කාරයෙන් කරන తాවකාලික කෘතිම දේවල් විතරයි. එහෙමයි. ඒතකොට දැන් ඔය කරුණු තුන අපට වෙනස් කරන්න බෑ. ඉපදුනාට පස්සේ වෙනස් කරන්න පුළුවන් එකම සාධකය ප්‍රයෝග සම්පත්තිය. ප්‍රයෝග සම්පත්තිය කියන්නේ සිතුවිලි, වචන, ක්‍රියා සහ පාරිසරික සාධක තමන්ටත් අනුන්ටත් යහපතක් වෙන ආකාරයෙන් හැසිරවීමෙහි දක්ෂතාවය. එතකොට ඒ කියන්නේ දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම, සුචරිතයේ හියදීම, පරිත්‍යාගය ආදී දේවල් තමයි ප්‍රයෝග සම්පත්. ප්‍රයෝග විපත්තිය කියන්නේ ප්‍රාණඝාත දත්තා දාන ආදී ඒ අපරාධ කරනවා අකුසල් කරනවා. ඒතකොට තමන්ගේ සිතුවිලි નિවරදිව හසුරවන්න දක්ෂ නැහැ. එහෙමයි. වචනය નિවරදිව හසුරවන්න දක්ෂ නැහැ. ක්‍රියාව નિවරදිව හසුරවන්න දක්ෂ නැහැ. පාරිසරික සාධක નિවරදිව හසුරවන්න දක්ෂ නැහැ. ඒතකොට දැන් ඔය සමහරු කියන්නේ මොන කර්මයක්ද මන්ද අපි මේ මහා චිත්ත පීඩාවෙන් ඉන්නේ කියලා ඒ කර්මයේ ප්‍රශ්නේ නෙමෙයි નિවරදිව සිතුවිලි හසුරවන්න දක්ෂ නැහැ. එහෙමයි. ඒතකොට ඒක පීඩාව. එහෙමයි. ඊළඟට වචන નિවරදිව හසුරවන්න දක්ෂ නැති වෙනකොට බැනුම් අහන්න, ගුටි කන්න, මැරුම් කන්න තියෙන කර්ම අපි සතුව තියෙන්න පුළුවන්. ඒ කර්ම වේගෙන් මතුවලා එනවා. වචනේ નિවරදිව හසුරවන්න තේරෙන්නේ නැහැ. එහෙම. ඒ කියන්නේ මේ කතා කරන වචනේම අනිත් මනසක් කුපිත වෙලා අනිත් පැත්තට හැරලා ගන්න පුළුවන්. <laughs> ඒ වචනේ නිසාම පිහියකින් අනින්න පුළුවන්. ඒ වචනේ නිසාම නඩු හබ ඇති වෙන්නට පුළුවන්. හැබැයි වචනේ පරිස්සමින් පාවිච්චි කරන්න පුළුවන් ඒ නිසාම ප්‍රසාද ඇති වෙනවා, කීර්තිය ඇති වෙනවා, තාන්නමාන ලැබෙනවා. තමන්ට මිත්‍රයෝ ඇති වෙනවා. එහෙමයි. අනිත් අයගේ සහයෝගය ලැබෙනවා. ඒ කපටිකම කියන එක නෙමෙයි. නිවැරදිව අවස්ථාවචිත වචන පාවිච්චි. ඊළාට ක්‍රියාව. ක්‍රියාව දුරදිග බලලා දුරදක්නා නුවණින් ක්‍රියාව හසුරුව ගන්න පුළුවන් නම් කුසල බහුලව මතුවෙනවා. අකුසල යටපත් වෙනවා. එතකොට දුරදක්නා නුවණින් ක්‍රියාව හසුරුව ගන්නේ නැතිනම් බොහෝ අකුසල් මතුවෙන්න පුළුවන්. දැන් අපි දකින්නේ සමහරු සෙල්ලම් කරන්න ගිහිල්ලා අතපය කඩා ගන්නවා. ගඟේ මුහුදේ නාන්න ගිහිල්ලා කාලේ මැරෙනවා. එතකොට ඔය මේ සමහරට ක්‍රීඩා කරන්න කියලා විනෝද වෙන්නට කියලා අලුත් අත්දැකීමක් ගන්නට කියලා සමහරට මේ ජලපාරකින් පහළට බහින්න ගිහිල්ලා ඇල්ලකින් පහළට බහින්න ගිහිල්ලා විනාශ වෙනවා. එතකොට ඒගොල්ලන්ට යමක් කරන්න උත්සාහ කරන දුරදකලා සැලසුම් කරන්නේ එහෙම. එතකොට ඉතින් අකුසල් මතුවෙන්න පුළුවන්. ඊළඟට පාරිසරික සාධක. පාරිසරික සාධක කියලා කියන්නේ ඒකත් ඉතින් ක්‍රියාවම තමයි. දැන් ඩෙන්ගු මාරාන්තිකයි. නමුත් වළක්ව ගන්න පුළුවන්. එහෙම. ඒ කියන්නේ පරිසර සාධක හසුරව ගන්න පුළුවන් නම් නිකන් ඩෙන්ගු ඇනලා අකාලේ මැරෙන්න ඕන නැහැ. අකාලේ මැරෙන්න හේතු වෙන කර්ම අපිසතුව තියෙන්න පුළුවන්. තිබුණා වුණාට මතු නොවි ඕනනම් වළක්ව ගන්න පුළුවන්. අපේ ක්‍රියාවෙන් පාරිසරික සාධක වෙනස් කරගන්න. එහෙම. ඉතින් අන්න ඒ විදිහට කුසල කුසල කර්මයන් තිබුණු පමණින්ම විපාක දෙන්නේ නැහැ. කාල සම්පත්තිය, කාල විපත්තිය, ගති සම්පත්තිය, ගති විපත්තිය, උපදි සම්පත්තිය, උපදි විපත්තිය, ප්‍රයෝග සම්පත්තිය, ප්‍රයෝග විපත්තිය කියන මේ සම්පත් සහ විපත් මතුවෙන ආකාරය මත තමයි කුසලයේද මතුවෙන්නේ අකුසලයේද මතුවෙන්නේ කියලා තියෙන්නේ. එහෙම. ඊළඟට ditta ධම්ම වේදනී, උපපජ්ජ වේදනී, අපරාපරිය වේදනී කියන ඒවා ඒ අවස්ථාවට අනුවයි මතුවෙන්නේ. මේ මතුවෙන අවස්ථාවෙත් ඒක මතුවෙන්න ඉඩක් තිබුණ නැත්නම් ඒවා අහෝසි කර්ම බවට පත් වෙනවා. ඒතර අපරාපරි වේදනීය කර්ම නිවන් දැකලා පිරිනිවන් පානකම් විපාක දෙනවා. පිරිනිවන් පෑවට පස්සේ ඒවා සියල්ලක්ම අහෝසි කර්ම බවට පත් වෙනවා. එහෙමයි. ඉතින් ওই විදිහට කර්ම විපාකය පුද්ගලයාට ප්‍රධාන සාධකයක් වෙනවා. හැබැයි ඒක මතුවෙන ආකාරය අවස්ථාවත් එක්ක පුද්ගලයාත් එක්ක සාධකයක් එක්කලා විවිධ ස්වරූපයෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ නිසා ඒවට අපට එකම අච්චුවක් හදන්න බෑ මෙන්න මෙහෙමයි කියලා. එහි පැහැදිලි න්‍යායක් තියෙනවා. ඒ ඒ න්‍යාය කර්ම න්‍යාය කියන එක කිසි කෙනෙකුට අතික්‍රමණය කරන්න බෑ. ඒක ඇතුළේ මේ කර්ම සාධක විපාකත්වයට පැමිණෙන ආකාරය අවස්ථාවචිත වෙනස් වෙනවා. එහෙමයි. එහෙමයි. කර්මය කියන්නේ අකුරු හතරක් වුණාට ඒකේ ගැඹුර මහා අතිවිශාලයි. අපිට මේ වැඩසටහන් වලින් ඒක අපේ ස්වාමීන් වහන්සේ මනාවට අවබෝධ කරලා දෙනවා. ඉතින් අපිට අද ඔබගේ යාලින්දෙන් සමගන යන්න සිද්ධ වෙනවා. නැවතත් වැඩසටහනකින් ඔබගේ නිවසට පැමිණීමේ බලාපොරොත්තු ඉතින් අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට අප්‍රමාණ පින් සිද්ධ වෙනවා. මේ කරගත්තා වූ කුසලයේ අපි ඔබ වහන්සේට අනුමෝදන් කරනවා. ඔබ වහන්සේ කරගෙන යන ශාසනික සේවාව තව තවත් ශක්තිමත් ආකාරයෙන් ඔබ වහන්සේට කරගෙන යාමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා. ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් ඒ අමා මහ නිවන් සුවේම සාක්ෂාත් කරගනිත්වා කියලා. ඒත් එක්කම සුපින්නතුනේ අපගේ ගරු සභාපතිතුමන් අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුළු කාර්ය මණ්ඩලයටත් අපි මේ කුසලය අනුමෝදන් කරනවා සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය කරගෙන යන මේ උදාර සේවාවන් තව තවත් ශක්තිමත් ආකාරයෙන් සිදු කරගෙන යාමට හැකියාව ලැබේවා අවසන ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවන් සුවේම සාක්ෂාත් කරගනිත්වා කියලා අපිත් එක්ක නිතින්ම එකතු වෙන අපගේ දායක කාරකාදීන්ටත් මේ කුසලයේ අනුමෝදන් කරනවා. ඔබගේ ප්‍රාර්ථනීය බලාපොරොත්තු ඒ ආකාරයෙන් මිෂ්ට සිද්ධ වේවා. අවසන ප්‍රාර්ථනීය බෝධියකින් අමහා නිවන් සුවයටපත් වේවා. ලබන සතියේත් මෙවන් හරවත් වැඩසටහනකින් ඔබගේ ආලෙන්දේට පැමිණීමේ බලාපොරොත්තුෙන් අදට අපි ඔබගේ නිවසේ සමුගන්නවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.